අප පසුගිය දිනෙහි ධම්ම විචය සම්බෝධංගය මාතෘකා කරගෙනයි කතා සත්තං ග්‍රිය සම්බුද්ධං ගෝති පජානාති අසන්තං වා අජ්ජත්තං ග්‍රිය සම්බුද්ධංගං නක්ඛිනී අජ්ජත්තං ග්‍රිය සම්බුද්ධං ගෝති පජානාති යථාච අනුප්පන්නස්ස විරිය සම්බුද්ධංගස්ස උපාදෝ හෝති පංච පජානාති යථාච අනුපන්නස්ස විරිය සම්බොජ්ජංගත උපාදෝ හෝති පංච පජානාති යථාච උපන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණී හෝති පංච පජානාති එමෙන් ඒ වීරිය සම්බෝධ්‍යංගයේ පිළිබඳ වූ භාවනා ඛණ්ඩය බුදුරජාණන් වහන්සේ එලෙස වදාළා ප්‍රතිපත්තාන සූත්‍රෙහි. ඒ තේරුම ඒ යෝගාවචරයාගේ සුතෙහි සම්පානෙහි වීර්ය සම්බෝධ්‍යංගය ඇතිව පවත්නා කල්හි ඒ වීර්ය සම්බෝධ්‍යංගය ඇතිව පවතින බව දැනගනි. එහෙම වීර්යය සම්බෝධ්‍යංග ධර්මය ඇති නොවන අවස්ථාවක් වෙනම් ඒ බවද දැනගන්න. ඒ නූපං වීරිය සම්බෝධ්‍යංගය යම් යෝනිසෝ මනසිකාරයක් නිසා උපදී නම් ඒ ඒ බවට දැනගනි. ඒ උපන්නා වූ වීර්ය සම්බෝධිඥය ක්‍රමෙන් භාවනාවෙන් වැඩි දියුණු වී සම්පූර්ණ වේද. ඒ බවට දැනගන්න. ඒ සම්පූර්ණ වේද කීවේ යම් ආර්ය මාර්ගයන්ට පැමිණීමෙන් ඒ සම්පූර්ණ වේද ඒ බවට දැනගනි කියන එකයි එහි තේරුම. <clears throat> එදින් අප ගන්නා කරුණක කරුණක් තමයි වීර්ය නොමැතිව මේ ශාසනයෙන් ලබාගත හැකි. කිසිදු ප්‍රයෝජනයක් සිදු අර්ථයක් ඒ ශාසනයෙන් ලබා ගන්නට බැරි බව. වීර්ය නොමැති කලින්. ඒ වීර්ය ඇති තැනත්තාටම තමා සංසාර දුකෙන් නිදහස් වීමේ මාර්ගයේ ගමන් කළ හැකි වන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ වීර්යය ස්ථාන නවයකදීම දේශනා කරලා තිබෙනවා ඒ බෝධිපාක්ෂික ධර්ම 37 දක්වන අවස්ථාව. ඒන එකක් තමයි මේ විරිය සම්බෝධිසංගය. මේ සම්බෝධිය පිණිස නැත්නම් ඒ ආර්ය මාර්ගයට පැමිණීම පිණිස එම නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස හේතු වන වීරියයි විරිය සම්බෝධ්‍යංග නාමයේ බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ වීර්යය උපදවා ගන්නට නම් ඒ තනත්තා කරුණු කීපයක් සැලකිය යුතුව තිබෙනවා. කෙනෙකුට ස්වභාව වශයෙන්ම මේ සංසාර දුකෙන් නිදහස් වීම පිළිබඳ වූ වැඩපිළිවෙලෙහි යෙදීම සඳහා අවශ්‍ය වීර්යය උපදවා ගැනීම තරම්ම ලිහිසි නෑ. ඒ මොකද සංසාර දුක තරම් කෙනෙකුට වැටහෙන්නේ නැහැ. සංසාරෙහි පිළෙන ආස්වාද පැත්තෙන් ඒ ආදීනව පැත්ත වැහිලා ගින් පිළෙන්නේ. ඒ නිසා දිග බොහෝ කලක් දුක් දෙවන ආදීනව පක්ෂයක් මේ සංසාරෙහි තිබුණම් ඒ අතර නැත්නම් මේ පංචස්කන්ධයෙන් ලැබෙන ස්වල්ප වූ ආස්වාදය අර ආදීනව පක්ෂය මැඩගෙන ප්‍රත්‍යඥ සංත්‍යාල సంతානෙහි ඒ ආස්වාද පක්ෂය බොහොම බලපවත්වන ඒ නිසා ඒ කොයිතරම් කරදර හිරිහැර දැනෙන තැනකට වුවන් අර ස්වල්ප මාත්‍ර වූ ආස්වාද යගෙන දෙන දෙයක් සිදු වුණු කල අර කලින් Tamanට ඇති වුණු ඒ ආදීනව සියල්ලම අමතක විය. එහෙම ගැතියක් තිබෙන නිසා තමයි මේ සංසාරයෙන් සත්වයන්ගේ නිදහස් වීම ඒ තරම්ම ප්‍රමාද කාරණයක් වන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ නිසායි මේ සංසාරෙහි තිබෙන දෝෂය හැම විටම දේශනා කරන්නේ. එහෙම දොස් දක්නා කෙනෙකු පමණයි අතරින් නිදහස් වීමක් පිළිබඳව බලාපොරොත්තු ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීම සඳහා නම් ධීර්ය අත්‍යවශ්‍ය ධර්මයක්ම වෙලා අත්‍යවශ්‍ය ධර්මයක්ම වෙනවා. නැතිව බැරි ධර්මයක්. ඒ දැන් සංසාරයෙන් නිදහස් වීම සඳහා කරන ඒ ගත යුතු නැත්නම් පිළිපැදිය යුතු මාර්ගය. මහන්සේ නොයෙක් තැන්වලදී නොයෙක් ආකාරයෙන් දේශනා කර තිබෙනවා. සතර සතිපට්ඨානෙහිදී ඒකායන මාර්ගයේ වශයෙන් වදාළියේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්ය සත්‍යයේ දේශනා කරන විට මේ චතුරාර්ය සත්‍යයේදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් වදාළේ මාර්ග දෙකක් නෙවෙයි එකම මාර්ගය. කෙනෙක් සිහිය සතිපට්ඨානය කියන්නේ සිහිය පැවැත්විය යුතු අරමුණු වල සිහිය වැඩි වීම දියුණු කිරීම කියන තේරුම සතිපට්ඨානයෙන් දක්වනවා. කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතරෙහි සිහිය පැවැත්වීම. ඒකේ සිහිය පැවැත්වීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද? සිහියෙන් කෙරෙන වැඩ දෙකක් තිබෙනවා ප්‍රධාන එකක් අහිතය දුරු කිරීම. අනික හිතය ළඟා කිරීම මේ දෙක. අහිතය දුරු කිරීම කියන්නේ Tamanට අයහපත පිණිස පවත්න. ඒ ඒ දැනගෙන එය ඉවත් කිරීම සිහියෙන් කියන්නේ. ඒ නිසානේ ලෝභයක්, ද්වේෂයක්, මෝහයක්, ඊර්ෂ්‍යාවක්, මාත්සර්යයක් ආදී කොට ඇති යම් ක්ලේශ ධර්මයක් Tamanගේ సంతානෙහි උපදින විට නැත්නම් Tamante ඒ බඳු සිතක් ඇතිවන විට ඒ බව දැනගත යුතුයි කියලා කියනවා. ඒ බව මෙනෙහි කළ යුතුයි. කුමටද මේ මෙනෙහි කරන්නේ? ඒ මෙනෙහි කරන තැනත්තාට ඒ ධර්මයේ තිබෙන අශෝභන බව, නරක බව අප්‍රකටද? නෑ ඒක ප්‍රකටයි. ඒ ලෝභාදී ධර්ම තම సంతානෙහි උපදවා ගත යුතු ධර්ම නොවන බව එතනත්තා පිළිගෙන තිබෙන එකක්. ඒ පිළිගැනීම බුදු තමන්ගේ අත්දැකීම් වශයෙන් ඇති කරගත්ත පිළිගැනීමක් නොවේ. ඒක අපට ධර්මයේ ගන්නන. බණ අසලා ධර්මයේ ඉගෙනගෙන අපි ඒක දැනගන්න. ඒ ශ්‍රුතමය ඥාන වශයෙන් අපට ඇති දැනීමක්. ලෝභාභිය අහිත පිණිස පවත්නා දේයයි. කියන එක අප ඒ ධර්මයෙන් ඉගෙනගෙන. ඒ නිසා ඊගම්දා මේ භාවනා කරන සින්වතාගේ සම්පාමෙහි ඇතිවන විට ඒ බව මෙනෙහි කිරීමෙන් අදහස් කරන්නේ ඒක ඒ අකුසල ධර්මයක් අකුසල ධර්මයක් වශයෙන්ම බැලීමක්. ඒ ඒ බලන්නේ ඒ බැලීම නිසා වන්නේ කුමක්ද? දිගට මේ අකුසල ධර්මය තම සංකාමෙහි ඇති වෙන වෙනුවට ඊට මොහොතකින්ම එහි නැවත නැවත ඉදීම නැවති Tamange සිත ඒ මූල කර්මස්ථානයට නැත්නම් මුලින්ම Taman භාවනා වශයෙන් භාවනා කිරීමට පටන් ගත්ත මූල කර්මස්ථානයට හෝ එහෙම නැත්නම් ඒ විදිහේ කුසල් වැඩෙන අරමුණකට වැටෙන. ඒ එතකොට අකුසල ධර්මයන්ද මෙනෙහි කළ යුතුයි කියන්නේ මානසිකාරයේ හිත පැවැත්විය යුතුයි කියන්නේ ඒ ධර්මයේ උපදිනකොට දැන ගැනීම නිසා එය දුරු වී යනවා. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ වදාළා. ඒවා නොමෙනෙහි කළ යුතු ධර්මසේ නෙවෙයි දක්වාසු දෙන්නේ. සම්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්ථිනියත්තං කාමච්ඡන්දේ පජානාති. නැත්තං මේ සරාගං වාචිත්තං සරාගං චිත්තං පජානාති. ඔය ආදී තැන්වල ඒ බව වහන්සේ වදාරනවා. ඒ මෙනෙහි කරා. ඒ කරකල හැකි වන්නේ කොහොමද? දැන් යම් වේලාවක තමාගේ සිතෙහි ඒ කාමච්ඡන්දාදී නීවරණයක් ඕ. ඒ නීවරණයක් ඇති වෙන විට උපදනා වූ සිත අකුසල් සිතක් නයි. කාමච්ඡන්දය කියන නීවරණය ඇතිවන්නේ ලෝභ මූල සිතෙන්. ඒ ලෝභ මූල සිතෙහි උපදනා ලෝභයම තමයි එයින් නීවරණයක් එතන නීවරණයක් ඇටියට දක්වන්නේ කාමච්ඡන්ද නීවරණය ඒ වගේම ද්වේෂ මූල සිතෙහි උපදනා ද්වේෂ චෛතසිකය තමයි ව්‍යාපාද නීවරණය වන්නේ ඒ අකුසල් සිත්වල ලැබෙන අකුසල් සිත් පහක් දක්වනවා සසංකාරික සිත් කියලා ඒ සසංකාරික සිත්වල ඇතැම් විටක ලැබෙන තීන මිද්ද කියන ඒ ධර්ම දෙක තමයි තීන මිද්ද නීවරණය වන්නේ. එතකොට මේ තීන මිද්ද නීවරණය උපදින්නේ අත්සල් සිතක. සල් සිතක. විචිකිච්ඡා උපදින්නේ. උද්ධච්ච කුච්චය කියලා තව නීවරණයක් දක්වන උද්ධච්චය කියන්නේ සම්සුන් බව. ඒක හැම අකුසල් සිතකම තිබෙන ගතියක්. කුච්චය කියන්නේ තමා කරන ලද වරදක් පිළිබඳව, පාපයක් පිළිබඳව පසුතැවීම හෝ නොකරන ලද යහපතක් පිනක් පිළිබඳව පසුතැවීම කියන මේ දෛ කුච්චේක. ඉතින් ඉබන්දක් ඉබඳු අදහසක් ඒ ඉබඳු ස්වභාවයක් තමාගේ සිතෙහි යම් යම් අවස්ථාවලදී හටගන්නේ නම් ඒ හටගන්න අවස්ථාවලදී උපදනා වූ සිත අකුසල් සිතක්. ඉතින් ඒ ඒ අකුසල් සිත බැඳීම උගන්වනවා මේ භාවනාව. ඒ අකුසල් සිතක් වශයෙන්. ඒ අකුසල් සිත අකුසල් සිතක් විදියට දැන ගැනීමක්. ඒකයි සරාගං වා චිත්තං සරාගං චිත්තං පදා. එහෙම නැත්නම් නිකම්ම සිතක් උපන්න බව දැන ගැනීම නෙවෙයි. සරාග සිතක් උපන්න බව දැන. ඒ පෙනෙනවා සරාගය කියන්නේ රාග සහිත සිතක්. රාග සහිත සිතේ ලෝභ මූල සිතක්. ඒ අවස්ථාවේදී උපදිනවා. ඉතින් එහෙම දැන ගැනීම නිසා නැවත නැවත නැවත නැවත එබඳු සරාග සිත් උපදිනවා වෙනකොට ඒ සිත ඉදීම නැවති. තමාට තමා කරන ඒ තමාගේ ප්‍රකෘති කර්මස්ථානයට මූල කර්මස්ථානයට සිත ගෙන එන්නට පුළුවන්. ඒ ඒකම මේ වීරියෙන් උගන්වන වීරය පිළිබඳව දක්වා තිබෙන කරුණු හතරක් අප ඉගෙනගෙන තිබෙනවා මොනවාද ඒ අනුත්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය වායාම උත්පන්නානං අකුසලානං ධම්මානං පහනාය වායාම අනුත්පන්නානං කුසලානං ධම්මානං උපාදාය වායාමෝ uppannānaṁ කුසලානං කම්මානං දීයෝ භාවාය වායාම. ඒ සතර සම්මප්පධාන කියලා දැක්වෙන්නේ ඒ වීර්යය. නූපන අකුසල් නූපදවා දීම පිළිබඳ වූ වීර්යය. කොහොමද ඒක ඇතිවන්නේ? නූපන අකුසල් නූපදවා දීම පිළිබඳ වීර්යයක් නම් ඒ වීර්යය ඇතිවන්නේම ඒ වීර්යය ක්‍රියාත්මක වන්නේ භාවනාමය සිතේ. භාවනාමය සිතක මිසක එය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ ඒ නූපන් අකුසල් නූපදවීමේ වීරයේ කියන එක ඇතිවන්නට බෑ වෙනත් අවස්ථාවක. ඒක භාවනාව. මොකද නැවත නැවත නැවත නැවත සමාජයේ සිටෙහි සිහි නුවණ උපදවාගෙන සිටීමෙන්මයි ඒ අකුසල් ඉපදීම නවත්වන්නට දැන් ඒ නිසා තමයි අපට උගන්වන්නේ හැම මොහොතක්ම සිහියෙන් යුතුව ගත කරන්න කියලා. ඒ හැම මොහොතක්ම සිහියෙන් යුක්තව ගත කිරීම උගන්වන බව කොහොමද අප තේරුම් ගන්නේ? මේ සතිපට්ඨාන සූත්‍රයෙහිම එන ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනය. වහන්සේ වදාරනවා අධික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරීකෝ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති ගතේ පිටේ නිසින්නේ සුත්තේ జాగරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති ඒකයි මුලින් එන්න තොනි ළඟට එන්නේ ආර ගතේ පිටේ නිසින්නේ සුත්තේ జాగරිතේ සම්පජානකාරී හෝති ඊළඟට උච්චාර පස්තාව කම්මේ සම්පජානකාරී සූත්‍රය. දැන් ඉරියව් වශයෙන් දැක්වෙන ඉරියව් හතරක් තිබෙනවානේ. ප්‍රධාන වශයෙන් ඉරියව් හතරක් තියෙනවා. අපි කොයි අවස්ථාවක කොයි තැනක සිටියත් මේ ඉරියව් හතරෙන් යම් කිසි ඉරියව්වක් පවත්වමින් සිටින්න. එක්ක ඉඳීම නැත්නම් සිටීම එහෙම නැත්නම් ඇවිදීම එසේත් නැත්නම් ඇලවි සිටීම මේ කියන ඉරියව් හතර ප්‍රධාන ඉරියව්. ඒ ඉරියව් හතර මෙතන දැක්කේ. ඉතින් ඇහෙන් කෙරෙන වැඩක් නැත්නම් අප නිපා කරන වැඩක් තමයි ආලෝකණය ලෝකණය. ඒකේ බැලීමේදී යම් යම් දෙයක් බලනවා අපි ඉදිරිය බලනවා වටපිට බලනවා ඒ බලන අවස්ථාවේදී සිහි නුවණින් යුක්තව සිටීමයි ගන්නන්නේ. සිහිය නුවණ එතකොට සිහියෙන් නුවණින් සිටිනවා නම් බලන අවස්ථාවේදී අසන අවස්ථාවේදී ආදි වශයෙන් ඒ ඒ එක එක ක්‍රියාවන් සිදු කරන අවස්ථාවලදී යමයන අවස්ථාවලදී සිටින හිඳින අවස්ථාවලදී සයනය කරන අවස්ථාවලදී කන බොන අවස්ථාවලදී යතත් පිරිසෙයි අන්තිමට උන්වහන්සේ දක්වනවා වැසිකිලි කැසිකිලි කරන අවස්ථාව. මේ හැම අවස්ථාවකදීම සිහියෙන් හා නුවණින් යුතුව සිටිනවා නම් නූතන් අකුසල් නූපදින්නට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. නූපන් අකුසල් උපදින්නට නූපන් අකුසල් උපදින්නට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. ඒ මොකද අවස්ථාවක් යෙදෙන්නේ නැත්තේ? අකුසලයන් දුරු කර තබන භාවනාමය කුසල් සිතිකිනුයි Taman හැම විටම සිටින්නේ. ඒ ඒ භාවනාමය කුසලය নিরතුරු පවත්වාගෙන යා හැකි වන්නේ කවර ධර්මයක බලයෙන්ද? ඒ තමයි දීර්යය. ඒකට දීර්යය ඕනේ. භාවනා කිරීම කියන එක දීර්යෙන් තොරව කළ හැකි දෙයක් නෙවේ. ඒ දීර්යෙන් යුතුව ඒ භාවනාව කරගෙන යාමෙන් සිදුවන්නේ කුමක්ද? නූපන් අකුසල් වලට උපදින්නට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒතර නූපන් අකුසල් නූපද වීමේ වීර්යය ක්‍රියාත්මක වන්නේ භාවනාවෙන් කියන එකයි තේරුම් ගන්න. ඊළඟට උපන් අකුසල් දුරු කිරීමේ වීර්යය. උපන් අකුසල් දුරු කිරීම. දැන් ඒකනේ භාවනාවේදී අප කරන්නේ තරාගසිත, වීත රාගසිත ආදී ඔය සිත් පිළිබඳව කියන තැනදී ඒ අකුසල ධර්මයන් එක්ක යෙදෙන නැත අකුසල් සිත් කියන මේවා හට ගන්නා විට ඒ බව දැන ඒවා දුරු කරනවා. ඒකෝට ඒ දුරු කිරීම වශයෙන් ඒ දුරු කිරීම වශයෙන් මම මේ සිත දුරු කරන්නට ඕනේ කියලා අදිෂ්ඨානයක් කරගෙන දුරු කිරීමක්ම නෙවෙයි ඒකන අපේක්ෂා කරන්නේ. ඒ ධර්මයේ ස්වභාවය තමන් භාවනාවේ ඇසින් දැන ගැනීම හේතු කොටගෙනම ඒ ධර්ම ඉපදීම නවතින. ඒක කළ හැකිවන්නේ භාවනා කිරීම නිසා. ඒ භාවනාව කරන්නට උවමනා කරනවා වීරිය. ඒතකොට මේ භාවනා කිරීම සඳහා උපදවා ගන්න ලබන වීරිය උපන් අකුසල් දුරු කිරීම සඳහා වූ වීරියක් වෙනවා. ඒතර නූපන් අකුසල් නොඉපදෙවීමක් උපන් අකුසල් දුරු කිරීමක්. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීම. නූපන් කුසල් උපදවා ගන්නේ කෙසේද? ඒ භාවනාව. දැන් නූපන් කුසල් කියන විට භාවනාව පිළිබඳ ඉහළ අවස්ථාවක් දක්වන්නට පුළුවන්. අපි ගත්තොත් විදර්ශනා කරන කෙනෙකු පිළිබඳව ඒ විදර්ශකයාගේ විදර්ශනා නුවණ ප්‍රකට වෙන අවස්ථාව තමයි පළමුවම ප්‍රකට වෙන අවස්ථාව තමයි නාම රූප වශයෙන් වෙන් කර ගැනීම. මේ ස්කන්ධයන් නැත්නම් මමයි කියා ගම් ලබන මේ ස්කන්ධ પરම්පරාව මේ ධර්ම පුඤ්ජය නාම රූප වශයෙන් වෙන් කරගන්නේ නම් අන්නේ අවස්ථාව විදර්ශනාවේ ආරම්භක අවස්ථාව. එමකට එතෙක් ඒ තැනත්තා දකිනින් සිටියේ මමය කෙනෙක්ය පුද්ගලයෙක්ය කියන මෙලෙසම දකිනවා එහෙම පිළිගෙනම සිටියේ. ඒ පිළිගැනීම නැතිව යන අවස්ථාවකුයි නාම රූපයන් වෙන් කර ගැනීමේ අවස්ථාවකුයි. නාම රූප පරිච්ඡේද ඥානය කියලා එය දක්වා තිබෙනවා. නාම රූප වශයෙන් පිරිසිඳ ගැනීම එතකොට සත්වයක පුද්ගලයක ස්ත්‍රියක පුරුෂයක කියන නිබඳු පිළිගැනීමක් කලින් තිබුණට නාම රූප පරිච්ඡේද ඥානය ඇතිවීම නිසා ඒ ව්‍යවහාරයන් කරන්නේ මේ නාම රූප ධර්ම කුංජයකට බව. ඇසීම නිසා නොව තමන්ට ප්‍රත්‍යක්ෂ වීම නිසා ඒ තැනත්තාට ඒ ඒ නුවණ පහළ වෙනවා. ඒක විදර්ශනාවේ ආරම්භය. අරන්. ඉතින් මේ දක්වා වද විදර්ශනාව කරගෙන යන්නට කොයි තරම් වීරයක් වමනා කරනවා. ඒ වීරය කියන එකෙන් අදහස් කරන්නේ ප්‍රතිටි කාගෙන බරපතලසේ කදින් වීරිය උපදවා ගැනීම කියන එකම නෙවෙයි. ඒත් ඒ භාවනාව කරගෙන යන්න. වීරිය උනතර. වීරියට ප්‍රතිපක්ෂ ස්වභාවය කුමක්ද? ඒකටයි කියන්නේ අලස බව, කුසීත බව. කුසීත බව. දැන් කෙනෙක් කුසීත වන්නට පුළුවන්. ඒ එහෙම වුණොත් භාවනා කරන්නට සමහරෙකු එහෙම කර ඉන්නවා. මොකද ඒ නොයෙක් ඒකට නිදහසට කරුණ තමාම හොයාගන්න. හොයාගන්න. දැන් බොහෝම බඩගිනි. ඒ නිසා භාවනා කරන්න වෙලාවක් නෙවෙයි. දැන් හොඳට කන්න ඕනේ බඩ කිරෙන්නට කියලා. අද පිරලට පස්සේ හිතනවා දැන් කාපු හැටියෙම බඩ පිළ වැඩි නිසා මේක ටිකක් බහිනකන් ඉන්නට ඕනේ කියලා භාවනා කරා. එහෙම ඉන්න. ඒ වගේ දැන් මට දුර ගමනක් යන්නට තිබෙනවා. ඒ නිසා දැන් භාවනා කරලා මහන්සි වෙන්නට හොඳ නැහැ කියලා නිකන් ගමනක් ගිහිල්ලා ආවට පස්සේ කියනවා දැන් දුර ගමනක් ගිහින් ඇවිත් බොහොම ඇඟට මහන්සි දැම්ම නම් බෑ මේක කරන්න. තව ටික කිනි කරන්න කියලා එක්කල් දාන. ওই විදිහට සමහර විටක Tamanට පොඩි හිසේ කැක්කුමක් ඇති වුණාම අපෝ මේ හිසේ කැක්කුමක් ඇති වෙලා තියෙන්නේ දැන් භාවනා කරලා සමහර විටක මේක වැඩි වෙන්නට පුළුවන්. ඒක හන්ද මේක වුණාට පස්සේ භාවනා කරනවා කියලා හිතනවා. ඒ අසනීපයක් බරපතල අසනීපයක් වෙලා ඉඳලා සුව වුණාම හිතනවා මේ මෑතකදී මම සුවේ ලැබුවේ අයිමත් භාවනා කරලා අසනීප වෙන්නට බැරි ඒ නිසා හොඳට ශරීරයේ සමීප සේ ඇති වෙනතුරු ඒක කල්දා ඒ විදිහට මේ කුසීත වස්තු කියලා දැක්වෙන කරුණු තිබෙනවා අන්න ඒවා ඒ පිහිට සයාගෙන තමා කළ යුත්තේ කල්දා කල්දාම ඒ අලස භවයේ ලක්ෂණ ඒක කුසීත බව අන්න ඒ ස්වභාවයන්ට විරුද්ධ එකක් තමයි වීරිය කියන්නේ. ඒකට වීරියේදී ඒ <clears throat> නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වීර්ය ගැන කතා කරන විට ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක උපදවා ගැනීම තෙක් කෙනෙක් භාවනා කළා නම් ඒ නාම රූප පරිච්ඡේද ඥානයේ වශයෙන් උපදනා වූ කුසල් සිත තමන්ට ඊට කලින් නූපන් කුසලයක් නූපන් කුසල ඒ කුසල් සිත සිතක් වශයෙන් ගත්තොත් කල්මුත් Tamante කුසල් සිත ඉපදිලා ඉරෙන්නට පුළුවන්. දැන් මේ අවස්ථාවේදී මේ පින්නතුන්ට කුසල් සිත උපදිනවා. සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික කුසල් සිතේ කියා පළමුවෙන්ම දක්වන කාමාවචර කුසල් සිත මේ අවස්ථාවේදී නිරන්තරෝ විට විජේතම වාදී මේ චිත්ත දීතිවල ජවන් වශයෙන් ඒ සිත උපදිනවා. ඒ මේ කියන ලද නූපන් කුසල් සිතේ කියන එක කාමාවචර කුසල් සිතක් ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක් වූවා ඒ නාම රූප පරිච්ඡේද ඥාණය උපදවා ගන්නා අත්තේ එබඳු කුසල් සිතක් ඊට කලින් ඉපදිලා නැහැ. එතකොට මේ කුසල් සිත උපදවා ගැනීම සඳහා තමාට පිහිට වුණ උපකාර වුණ ධර්මයන් අතර ප්‍රධාන තැනක් ගන්නා එක තමා ඒ දක්වාම ඒ නාම රූප පරිච්ඡේද ඥාණය උපදවා ගන්නා තෙක්ම වීරය හිතවන්නේ නැතුව තමා වීරියෙන් යුතුව භාවනාවේ යෙදීම. එදින් නාම රූප පරිච්ඡේද ඥානෙ, ප්‍රත්‍ය පරිග්‍රහ ඥානෙ, ප්‍රත්‍ය පරිග්‍රහ ඥානෙ කියන්නේ නාම රූපයන්ගේ ඇතිවීමේ හේතුන් දක්නා නුවණ. මෙන්න මේ මේ හේතුන් නිසා, මේ මේ ප්‍රත්‍යයන් නිසා මේ මේ ධර්මිය උපදිනවා කියන එක ඒ නුවණ පහළ වීම සත්‍ය පරිග්‍රහ ඥානය කියන එකෙන් අදහස් කරන්නේ ඒ අවස්ථාවට පැමිණි තැනැත්තා පිළිබඳව තමා සඳහන් කර තිබෙන්නේ බුද්ධ ශාසනයේ ලබ්ධස්සාසු ලබ්ධපතිත්වෝ චුල්ලසෝතාපන්නෝ නාම නියත ගතිකෝ හෝතිට මේ බුදු ශාසනයේ ලබන ලද අස්වැසිල්ලක් ඇති තැනැත්තෙක් කියලා පෙන්වනවා එතනට බුද්ධ ශාසනයේ ලබ්ධස්සා අසා අසා කියන්නේ අක්ෂය සිල්ල යම් දැනසුමක් බුද්ධ ශාසනයෙන් ලබාගත යුතුයි ඒ දැනසිල්ල ලබාගත් තැනැත්තේ කියලා කියනවා ලබ්ධස්සා ලබ්ධපටික්ඛ බුද්ධ ශාසනයෙන් ලබන ලද පිහිට ඇති තැනැත්තේ එහෙම නැත්නම් පිහිට ලබා ගන්නා ලද තැනැත්තේ ලබ්ධපටික්ඛ නියත ගතිකෝ මරණින් මතු දෙවෙනි જાතියෙහි අපායෙහි උපදින්නේ නැති සුගති යෙහිම උපදින බවට නියත වූ පුද්ගලයෙක්. ඒ නාම රූප පරිච්ඡේද ඥාන ප්‍රත්‍ය පරිග්‍රහ ඥාන කියන මේ දෙක උපදවාගත් තැනත්තා ඒ ප්‍රත්‍ය පරිග්‍රහ ඥානයත් උපදවා ගත්තාට පස්සේ හමුවන්නේ චුල්ල සෝතාපන්න චුල්ලසෝතාපන්න කියන්නේ සෝවාන් වුණන් සෝවාන් වී වුණු ජීවිත කිට්ටු කෙනෙක්. ඒ වචනේ තේරුම හරියට මහා පංකක චුල්ල පංකක කිව්වා වගේ චුල්ලසෝත සෝතාපන්නෝ චුල්ලසෝතාපන්න. සෝතාපන්නයයි කියන්නේ සෝවාන් වූ පුද්ගලයා. චුල්ලසෝතාපන්නයි කියන්නේ සෝවාන් වුණේ නැහැ. ඒ සෝවාන් මඟට පිළිපන් කෙනෙක් නැත්නම් සෝවාන් වීමට කිට්ටු කෙනෙක් කියන්නේ තවත් කාරණයක් තමයි මේ නම දීමට චුල්ලසෝතාපන්න කියන මේ නම දීමට ඒතනත්තා සුදුස්සෙකු වන්නේ මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඊට පෙර පැවති සැක දුරු කරගත්ත කෙනෙක් වෙනවා ඊට කලින් Tamanට සැක තිබුණා ඒ සැක දුරු කරගත්ත කෙනෙක්ද අවබෝධින් නුකවාහං අතීත මද්ධානං නනුකෝ හෝ සිංහං අතීතමද්ධානං කින්නුකෝ හෝ සිංහං අතීතමද්ධානං කින්හුත්වා කින්නෝ හෝ සිංහකෝ අං අතීතමද්ධානං ඔයාදි වශයෙන් විචිකිච්ඡාව නැත්තම් කාංක්ෂා කියන සැකය සෝස් වැඩෑරුම් කියලා දක්වා අපිටනවා අතීත ස්කන්ධ පිළිබඳව පස් වැඩෑරුම් සැකයක් අනාගත ස්කන්ධ පිළිබඳ පස්ව දෑරුම් සැකයක් හා වර්තමාන ස්කන්ධ පිළිබඳ තව දෑරුම් සැකයක් ඒ කියා දැක්වෙන සොළොස්ව දෑරුම් සැකයක් දක්වා. ඒ සැක දුරු වී යන අවස්ථාව වෙනවා මේ නාම රූප පරිච්ඡේද ඥානය උපදවාගෙන ඊට අනුතුරුව උපදවා ගන්නා ප්‍රත්‍ය පරිග්‍රහ ඥානී කියන ඒ නාම රූපයන්ගේ හේතුන් ප්‍රත්‍යයන් දක්නා නුවණ උපදවාගත් කල්හි ඒ ඒ විසුද්ධියක් හැටියට දක්වන්නේ සංඛා විතරණ විසුද්ධිය කියන. සංඛා විතරණ විසුද්ධිය. සැක ඉක්මවන සැක පරණය කරන සැකයෙන් එහාට යන විසුද්ධිය කියන එකයි සංඛා විතරණ විසුද්ධි කියන එකේ තේරුම. සැක දුරු වියක්. කුමක් පිළිබඳ සැකයේද? මේ පංචස්කන්ධය පිළිබඳ සැකය. මේ පංචස්කන්ධයේ උත්පාදක හේතු නාදී පිළිබඳව අතීතෙහි සිටියද එහෙම විය හැකිද කියලා ඒ වගේම අනාගතෙහි වන්න වෙනවද ඇති වේද කියලා සැක වර්තමානයේ තියෙන මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඒ හේතු ප්‍රත්‍යයන්ගේ වශයෙන් ඇතිවන්නා වූ සැකය කියන මේ සැක දුරු වියන්. ඒ නිසායි සංකා විතරණ විසුද්ධිය කියලා විසුද්ධි වලදී නම් කරන්නේ ඒ විසුද්ධිය උපදවාගත්ත පුද්ගලයා චුල්ලසෝතාපන්නයාය කියලා දක්වන්නේ ඒ තැනත්තා අනතුරු ආත්ම භාවයේදී සතර අපාය උත්පත්තියකට නොපැමිණෙන කෙනෙක් හැටියට පෙනෙනවා. ඒ සතර අපායෙහි නොපමි සතර අපායෙහි නූපදින සුගතියටම නියම වෙච්ච තැනත්තා හැටියට එකහෙලාම පෙන්වන තැනත්තා තමයි සෝතාපන්නයා කියන්නේ. සෝවන් පුද්ගලයා. මේ තැනත්තාට චුල්ල සෝතාපන්නයයි කියන්නේ තවත් කාරණයක් තමයි මේ ළඟ જાතියේදී නම් අපායට යන්නේ නැහැ. ඒ නිසා චුල්ල සෝතාපන්නයා එතෙන් ඒ චුල්ල සෝතාපන්න බව ලබා ගැනීම එක් වූ භාවනා කර්මය සිදු කර සිදු කරන්නට වීරිය නැති අලස කෙනෙකුට පුළුවන්. කවදාවත් නැහැ. ඒකට ඒ වීරියෙන් නූපන් කුසල් උපදවා ගන්න. ඉතින් ඒ කුසල් කොයි තැන දක්වා කිය යුතුද? ඔය විදර්ශනා කුසල් එහෙම නැත්නම් විදර්ශනා ඥානය පහළවන කුසල. ඒ වායේ තව තිබෙනවනේ ඉදිරියට උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, මුංචිතු කම්මිතා ඥාන, පටිසංඛා ඥාන, සංඛාරුපේක්ඛා ඥාන, අනුලෝම ඥාන, ඊළඟට මග්ග ඥාන කියලා ওই විදිහට එකින් එකට එකින් එකට දියුණු වෙවි යන ඥාන විශේෂයන් තිබෙනවා. ඒ එකින් එකට ඒ தත්වයන් දක්වා භාවනාව දියුණුවන්නට ඕන. එහෙම නැත්නම් භාවනාව එක තැනක තිබියදී ඕවා ලැබෙන්නේ නැහැ. භාවනාවෙන් දියුණු වෙන්නට ඕන. එතකොට මේ දියුණුව සලසා ගැනීම සඳහා මේ භාවනා කරන පුද්ගලයාට උපකාරකව පවත්නා බලවත් ධර්මය සත්‍ය පරිග්‍රහ ඥානය උද්‍යක්ෂේ ඥානය භංග ඥානය භය ඥානය ආදීනව ඥානය මුංචිතු කම්මිතා ඥානය පටිසංඛා ඥානය සංඛාරුපේක්ඛා ඥානය අනුලෝම ඥානය කියන මේ ඥානයන් වශයෙන් වෙන වෙනම දක්වන මේ ඥාන මේ එකම සිතක උපදනා වූ ප්‍රඥා චෛතසිකය. එතකොට මේ අවස්ථා භේදය ඇතිවන්නේ භාවනාවෙන් සිදුවන්නා වූ දියුණුවට. ඒ ඥානයේ අවස්ථා භේදයක් තිබෙනවා. උද්‍යව්‍ය ඥානයේ උපදින අවස්ථාවේදී ඒ සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සිතෙහි ලැබෙන ඒ ප්‍රඥා චෛතසිකය තමයි එතන උද්‍යව්‍ය ඥානය වන්නේ. ඊළඟට බංග ඥානය උපදින විට සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත සංඛාරික සිතේ උපදන ඒ ප්‍රඥාචෛතසිකය භංග ඥානය වශයෙන් දක්වනවා. ඉතින් ඒ සිතේ පරණක් නෙවෙයි තව සිත් තියෙනවානේ මේක මෙතන දන්නවනේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් තිබෙනවානේ හතරක්. ඒ හතරෙහි යෙදෙන ඥානය තමයි ඔය නම් ලබන්නේ ඒ අවස්ථාවල. එතකොට මේ ඒ නම් ලැබන පරිදි ඒ අවස්ථාවන්ට පැමිණිය හැකි වන්නේ. වීරයෙන් යුතුව ඒ භාවනා කර්මය දිගටම කරගෙන යාම නිසා. එතකොට ඒ නූපන් කුසල් උපදවාගෙන ඊළඟට උපන් කුසල් දියුණු කිරීම, වැඩි දියුණු කිරීමයි කියන එක. භාවනාය පරිපූර්ණියා කියලා කියන්නේ දියුණු කිරීම හා සම්පූර්ණ කිරීම කියන්නේ. ඒ ඇතිවන ඥානය ඒ ඒ ඥානයන් Tamanට නැතිව යන්නේ නැහැ. නැතිව යන්නේ නැති කියන්නේ ඒවා උපරිණව නැති වෙනවා කියන එක ඇත්ත. ඒවත් ක්ෂණ භංගුර ඒ ඉපද නැති වෙන සංකත ධර්ම. සිත්නේ සිතුවි චෛතසිකයි. වෙන මොනවත් නැහැ නේද එතන? සිතා චෛතසිකය. ඒ චිත්ත චෛතසිකයන්ට අරමුණු වන්නේ මොනවද? ඒ චිත්ත චෛතසික රූප කියන මේ ධර්ම. චිත්තචෛතසිකයෝ තමයි දක්වන්නට පිළිෙන්නේ ඒ ඥානයන් ඒ ඥානය හා එක් වේදන අන්‍ය ධර්මත් වශයෙන් චිත්තචෛතසික ධර්ම. එතකොට මේ චිත්තචෛතසික ධර්මයන්ගෙන් භාවනා අරමුණු හැටියට ගනු ලබන්නේ මොනවද? ඒ චිත්තචෛතසික රූප කියන චිත්තචෛතසික රූප. භාවනාවේ අරමුණ වන්නේ මොනවාද අරමුණු කරන්නේ? මේ පංචස්කන්ධය නේ. පංචස්කන්ධය. ඒකට පංචස්කන්ධය නැත්නම් පංච උපාදානස්කන්ධය කියන්නේ මොනවටද? රූප, චිත්ත, චේතසික. වෙන මොනවත් නෑ. රූප, චිත්ත, චෛතසිකය. ඒරේ චිත්ත චෛතසික වශයෙන් ඇතිවන්නා වූ ධර්ම සමුදායක් තමයි මේ දියුණුව භාවනාවේ දියුණුවක් කියලා දක්වන්නේ. ඒවාද ඇති වෙලා නැති වෙන ඒවා. ඉවල නැති වෙනවා. දැන් අපි මෙහෙම ගනිමු. කෙනෙක් භාවනා කරලා ඒ ඒ භාවනාමය ඥාණයෙන් නාම රූප ධර්ම පිළිබඳ එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධය පිළිබඳ අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කළා. ඒ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණයන් ප්‍රත්‍යක්ෂ කරන්නේද එබඳුම අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ධර්මයන්ගෙන් නේ දැන් මොනවෙන්ද දකින්නේ අනිත්‍යයි කියලා නාම රූපයන්ගේ අනිත්‍ය බව දක්නා නුවණ පහළවන්නේ කොහිද සිතක පහළවන්නේ සිතක පහළවන්නේ ඒ සිතේ පහළවන්නා වූ ඒ ධර්මයෙන් ප්‍රඥාවෙන් තවත් ධර්මයන්ගේ අරමුණු වන ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛය අනාත්මය කියන මේවා ප්‍රකට කරගන්නේ දැනගන්නේ ඒ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් දැනගන්නා වූ ඒ ප්‍රඥාවද ඒ ධර්ම සමුදායද ඒවා අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒවා නিত্য සුඛ ආත්ම ඒවා නෙවෙයි. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ නිසානේ පටිවිපස්සනා කියලා කියන්නේ ඒ ධර්මද බලන්නට. ඒ ධර්මය කියන්නේ දැන් යමක් Tamanට වැටහෙනවනේ යමක් යම් කිසි ඒ භාවනා කරන එක්කෙනාට යම් ඒ ඒ අවස්ථාවවලදී යමක් අරමුණු කරනවා. ඒ අරමුණු කරන්නේ සිතකින්. නැත්නම් ඒ සිතයි ඒ සිතේ යෙදෙන අනිත් ධර්මයි. විශේෂයෙන්ම සී නුවණ කියලා කියන්නේ. ඒ ඒ ඒ සිතත් නරකත් බලන්නට, ඒ සිත ගැනත් බලන්නට, ඒ සිතත් කොහොමද ගන්න ඒ සිතත් උපදිනව නැතිද? ඇති වෙනවා නැතිද? ඒද අනිත්‍යයි දුකයි අනාත්මයි. අනේ එහෙම මේ ඒ බැලීම කරන්නේ. එහෙම නැත්නම් මේ ඇති වෙන ඇති වෙන නාම රූප ධර්මයන් බලනවායි කියන එකකින් අදහස් කරන්නේ ඒකයි. අලම්යෙන් ඒ ප්‍රකට කරගෙන ඊට පස්සේ ඒ ඒ ධර්මයන්ගේ තිබෙන ස්වභාවය ප්‍රකට කරගත්තේ යම් සිතකින් නම් චෛතසික ධර්ම සමුදායකින් නම් එහෙම නැත්නම් යම් ඒ චිත්තචෛතසික ධර්ම සමූහයකින් නම් ඒවායේද අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නැවත බැලිය යුතුයි. ඒ බලන්න ඊට පසු ඇතිවන සිත්වල. මොකද ඒ සිතත් ඇති වෙලා ඇති වෙනවා. ඒ ඒ ධර්මයන්ගේ ඇති අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ප්‍රකට කරගත්තාට පස්සේ ඒ එහෙම ප්‍රකට කරගන්න සිත් ඇති වෙලා නැතුව ගියත් ඒ දැනීම අහෝසි යනවාද? අහෝසි යන්නේ නැහැ. හරියට අපි යම් කිසිවක් පිළිබඳව ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගත්තම ඉගෙන ගැනීම වශයෙන් අපට ඒ උපදනා වූ සිත් ඒ ඒ අවස්ථාවේදීම නැති වෙනවානේ. ඒ අවස්ථාවේදීම නැති වෙනවා. ඒ වුණාට අපි ගත් යම් කිසිවක් තිබෙනවානේ. ගද්දයක් තිබෙනවා අපි දන්නවා යා. ඒක අපි කියන්නේ නැහැ කොහේ හරි රැඳිලා තියෙනවායි කියලා. නමුත් ඒ ඒ දැනීමක් Tamanට ඇති වෙනවා. අන්න ඒ වගේ දැනීමක් අපට උපදිනවා මේ නාම රූප ධර්මයන් පිළිබඳව. ඒවායේ අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. ඒ නාම රූපය ඒවා ඒ ඒවායේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව දැනගන්නා නාම රූපද අනිත්‍ය දුක්ඛය අනාත්ම. ඒ නිසා ඒ නාම රූප ධර්මයන් අතර නිත්‍ය බවක් දැක්විය හැකි කිසිවක් නැහැ. නිත්‍ය බවක් දැක්විය හැකි කිසිවක් තියෙන්නේ නැහැ. එහෙම මේ ඥානයන් දිගට දියුණු කරගෙන යාම. ඒ එකිනෙකක් එහෙම ලබාගෙන යාමට වීරිය ඕන. ඒක නූපන් කුසල් උපදවා ගැනීමේ වීරිය ඊළඟට උපන් කුසල් දියුණු කර ගැනීමේ වීරිය තමයි ඒ විදර්ශනා ඥාන උපදවාගත්ත තැනත්තා අනතුරුව ඒ විදර්ශනා ඥාන බලයෙන් උපදවා ගන්නා කුසල් කියන නමට ඊටාම සුදුසු වන ධර්ම සතර නැත්නම් සිත් සතර තමයි ලෝකෝත්තර කුසල් සිත් කුසල් කියන නම යොදනවා නැත්නම් දෙනවා සිත් 21කට. කුසල් සිත් 21ක්. කාමාවචර කුසල් සිත් 8යි, රූපාවචර කුසල් සිත් 5යි, අරූපාවචර කුසල් සිත් 4යි, ලෝකෝත්තර කුසල් සිත් 4යි කියලා. එහෙම කුසල් සිත් තිබෙනවා 21ක්. ඒ 21න් 17ක් ලෞකික කුසල් සිත් හතරක් ලෝකෝත්තර කුසල්. ඒ ලෞකික කුසල් සිත් වලින් කෙලෙස් නැත්නම් අකුසල ධර්ම දුරු කරනවා. කුච්චිතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විද්ධාන්තෙන්ති කුසලාක්‍යා ඒ කුසල කියන පදය විග්‍රහකට ඊට නිර්වචන දක්වන්නේ එලෙසයි ලාමක වූ නැත්නම් පිළිකුල් කටයුතු වූ අකුසල ධර්මයන් සොලවන, කම්පා කරන, විනාශ කරන ධර්මවලට කුසල්යයි කියනවායි. එතකොට කුසල් කියන්නේ අකුසල ධර්ම දුරු කරන ධර්මයන්ට. අකුසල ධර්මයෝ පහ තබ්බ ධර්ම. මේ දිනතුන් මේ පහ තබ්බ කියන වචනය බුදුරජාණන් වහන්සේගේ දේශනාවකින් අසා ඇති චතුරාර්ය සත්‍ය දේශනාවේදී උන්වහන්සේ වදාළේ සංකෝපනිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහා තබ්බන්ති මේ ධික්කවේ උද්දේ අනනුස්සුතේසු ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි එතන චතුරාර්ය සත්‍ය දේශනාවේදී සංහාවයි ඒ දුක්ඛ හේතුව හැටියට බුදුරජාණන් වහන්සේ වදාළා ඒ තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා තුනකට බෙදා දේශනා කළු මහන්සේ වදාරනවා ඒ තණ්හාව දුක් සමුදය ප්‍රහාණය කටයුතුයි කියන බව මහන්සේගේ නුවණින් දැනවදාලා කියලා. ඒකයි එයින් පෙන්වන්නේ. ඒ ඒ පාඩයෙන් කියෙන්නේ. පහතබ්බ ප්‍රහාණය කටයුතුයි දුරු කළ යුතුයි. දුරු කළ. එතකොට මේ ධර්මයේ ප්‍රහාණය කරන්නට ඒවා දුරු කරන තවත් ධර්ම ඇතිවන්නට ඕනේ. එහෙම නැත්නම් ඒ ඒ ඒ තැනින් ඒවා පළවා හරින්නට බෑ. මොනවෙන්ද ඒවා දුරු කරන්නට තිබෙන්නේ? පළවා හරින්නට තිබෙන්නේ. කුසල ධර්මයන්ද? කුසල ධර්මයන්. එතකොට මේ පහපබ්බ ධර්මයන් ප්‍රහාණය කරන ධර්ම වලට කියන්නේ පහායක ධර්ම කියලා. හරියට ඒවා අර ප්‍රහාරක යාත්‍රා මේ අහත් යාත්‍රාවක්. සතුරු හත් යාත්‍රාවලට දෙඩි කියලා දිව දාන ප්‍රහාරක හත් යාත්‍රා තියෙන අන්න ඒවත්. සතුරෝ තමයි ක්ලේශ ධර්ම. ඒ ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරන ධර්ම තමයි කුසල ධර්ම. ඒ ප්‍රහාණය කුසලයන්ගෙන් සිදුවන ප්‍රහාණය තෙවදෑව. තෙවදෑව ප්‍රහාණය. ඒ තමයි තදංග තදංගප්පහාන, විෂ්කම්භරප්පහාන, සම්ඡේදප්පහාන කියලා දක්වනවා. තදංගප්පහාන කියන්නේ දැන් අපට උපදන කාමාවචර කුසල්සිත යම්තරම් වේලාවක් අපට උපදීද ඒ තරම් වේලා අපට අකුසල්සිත උපදීද නැහැ. එතකොට මේ කුසල් වලින් යුක්තව සිටින කාලය තුලදී අකුසල ධර්ම දුරු කර පබන. ඒක තදංගය. තදංග පහා. විස්කම්බන පහාන කියන්නේ ධානයක් උපදවාගෙන ඒ ධාන ශක්තිය තමා තුළ අප්‍රහීන වශයෙන් පවත්නා කාලය මුළුල්ලේ ඇතැම් විටක ඒක බොහෝ දීර්ඝ කාලයක් කියලා හත්වන්නට පුළුවන්. ඒ කාලය තුල අර දුරු කරන ලද අකුසල ධර්මවලට ඇතිවීමට අවස්ථාවක් නොලැබෙන පරිදිම දුරු කර තැබීම. ඒකටයි කියන්නේ විස්කම්භන පහම. ඒ ඒ අකුසල ධර්ම ඉදීමට තිබෙන ශක්තිය නැති කලා නෙවේ. එහෙම තදංග වශයෙන් ප්‍රහාණය කළත්, විස්කම්බර වශයෙන් ප්‍රහාණය කළත් අකුසල් ඉපදීමේ ශක්තිය තමා තුළ නැතිව ගියේ නැහැ. ඒ ශක්තිය තිබෙනවා. අනේ අකුසල් ඇතිවීමේ ශක්තිය මුලිනු පුටා දැමීම කරන ප්‍රහාණයටයි කියන්නේ සංඡේද ප්‍රහාණය. ඒ ප්‍රහාණය කළ හැකි සිත් තමා ලෝකෝත්තර කුසල් සිත් කියන්නේ. ලෝකෝත්තර කුසල්. ඒකට අකුසලයන් දුරු කිරීම කුසලේනි වැඩේ නම් ඒ කුසල් කියන නමට ඉඳුරාම සුදුසු වන සිත් තමා ලෝකෝත්තර කුසල්. ඒ මොකද එයින් නැති කළ අකුසල ධර්මය දුරු කළ අකුසල ධර්මය කවදාවත් ඊට පස්සේ උපදින්නේ නැහැ. මේ ජීවිතයේදී නෙවෙයි සතර වසනාතු. උපදින්නේ. එහෙම කරන, එහෙම ප්‍රහාණය කරන කළ හැකි ශක්තියක් ඇති ධර්ම තමයි ලෝකෝත්තර කුසල. අනේ ඒක එතකොට උපන් කුසල් දියුණු කිරීමයි කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඥාන වශයෙන් මෙහෙම ක්‍රමයෙන් දියුණු ඥානයන් උපදවාගෙන ගොස් උපදවාගෙන ගොස් අන්තිමේදී ලෝකෝත්තර ඥානය නැත්නම් මාර්ග ඥානයද උපදවා ගැනීම. ඒතකොට මේ මාර්ගඥානිය උපදවා ගැනීම ඒ භාවනාමය සිත් වලින් තදංග වශයෙන් දුරු කරන ලද විදර්ශනා කරන විට තදංග වශයෙන් දුරු වී ගිය ඒ ක්ලේශ ධර්ම අතුරෙන් සමහරක් කවදාවත් නූපදන ආකාරයෙන් දුරු කිරීම වශයෙන් උපදනා වූ කුසල් සිත තමයි සෝතාපට්ටි මග්ග නාමයෙන් අනින්දර කුසල් සිත ඒ ලෝකෝත්තර කුසල්. එතකොට එයින් යන්නේ මොකක්ද? නැතයි කුමක්ද? භාවනාය පාරිපූර්ණා කියන එක. පාරිපූර්ණයි කියන්නේ සම්පූර්ණ කියන. අපි ගනිමු ඒ තැනත්තාගේ සිත්සතන්හි ඉපදීමේ ශක්තියක්ව පැවති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම එහෙම නැත්නම් ඒ ක්ලේශ ධර්ම දෙකක් වශයෙන් පමණක් ගන්නවා නම් ditthi vichikiccha කියන ක්ලේශ ධර්ම දෙක මේ භාවනාමය කුසල් සිත් උපදවා ගැනීම නිසා ඇතිවීම නවත්වා ගන්නවා. ඇතිවීම නවත්වා ගන්නවා. ඒ නැවැත්වීම තදංග වශයෙන් කළ ප්‍රහාණය. ඒක තදංග වශයෙන් කළ එක. නමුත් ඒ තදංග වශයෙන් කළ ප්‍රහාණය සම්පූර්ණ ප්‍රහාණයක් වන්නේ කොයි අවස්ථාවේදීද? සෝවාන් මාර්ග කුසලය උපදවා ගන්න අවස්ථාවේ. ඒ සෝවාන් මාර්ග කුසලය උපදින අවස්ථාවේදී සිදුවන්නේ මොකද්ද? කලිනුත් තමා භාවනාමය කුසල් සිත් වලින් දුරු කොට තබන ලද ඒ ditthi vichikiccha කියන ක්ලේශ ධර්ම දෙක ඊට පස්සේ කවදාවත් සම් සංතානෙහි නූපදින ආකාරයේ දුරු කරගන්න. ඒකයි සම්ච්ඡේදක. ඒක භාවනාවේ පරිපූර්ණ පරිපූර්ණකේ සම්පූර්ණ වීම. එතකොට ditthi vichikicchha දෙක දුරු කර තැබීමත් කුසලයෙන් කරන වැඩක්. ඒ කුසලයෙන් කළ එකක් නේ. එතකොට ඒ ඒ ඒ ඒ ඒ ධර්ම ඊට පස්සේ කවදාවත් උපදින්නේ නැති තත්වයට නැති කර ගැනීම, ප්‍රහාණය කිරීම ඊට වඩා ලොකු වැඩක්. ඒක ඒ භාවනාවේ කුසලයෙන් කුසලය සම්පූර්ණ කිරීම. ඊට පස්සේ ඒ ඒ සඳහා ව්‍යාවෘත්ත වීමක් නැහැ. ඒ ධිට්ඨි චිකිත්සා දෙක පිළිබඳව තව දුරටත් කටයුතු කරන්නට ඔහුට ඉඩක් නැහැ. පිළිවෙලක්. වැඩ ඉවරයි සම්පූර්ණ කරනවා. අන්න ඒක පාරිපූර්ණයි. අන්න ඒ වගේ ඒ ඒ පාරිපූර්ණී භාවය ඇතිවන්නේ ඒ ඒ මාර්ග කුසලයේ ඒ මාර්ග කුසලයෙන් ඒ ක්ලේශ ධර්ම පිළිබඳ. එතකොට භාවනාව සම්පූර්ණ වුණයි කියන්නේ. කවුද? සමහරු ටික කලක් භාවනා කර යම් කිසි දියුණුවක් ලබාගෙන ඇතම් විටක ওই කතාව කියනවා අපට ඇහෙන. භාවනාව සම්පූර්ණ කරගෙන ගියයි. භාවනාව සම්පූර්ණ කරගෙන ගියයි කියන්නට පුළුවන් කාටද? රහතන් වහන්සේ පිළිබඳ. රහත් වෙලා ගියා නම් භාවනාව සම්පූර්ණ කරගෙන ගියා. කතකිච්චෝ නාපරං ඉත්තත්තාය කතං කරණීයං නාපරං ඉත්තත්තාය කියලා එයා පිළිබඳව කියතේ. කතං කරණීයං කළ යුත්ත කළා. නාපරං ඉත්තත්තා තවදුරටත් කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. ඒ නිසාම වහන්සේලාට කියනවා කතකිච්චෝ කළ යුත්ත කොට අවසන් කළාය. ඒ අය තමයි භාවනාව සම්පූර්ණ කරගන්නේ. ඉන් මෙහා හැම දිනාම භාවනාව කරගෙන යන අය. එක එක තරාතිරම් වලට පැමිණෙන්නට පුළුවන් නමුත් සම්පූර්ණ. එනිසා මේ සම්පූර්ණ කතාව ඉන් මෙහා කවුරුවත් කළ යුතු නෑ සුදුසු නෑ. භාවනාව සම්පූර්ණ කරගත්තයි. ඉතින් සම්පූර්ණ කර ගැනීම පාරිපූර්ණ්‍යා කියන එකෙන් දක්වනවා. පාරිපූර්ණ්‍යා. භාවනාවේ පාරිපූර්ණ එතකොට මේ වීරිය පිළිබඳ පාරිපූර්ය කියන්නේ පාරි සම්පූර්ණ වීම කොයි අවස්ථාවේදී වන්නේ? අරහත්ත්වයේ ලබන අවස්ථාවද අරහත්ත්වයේ ලැබීමක් සමග වීරිය සම්පූර්ණයි. ඒ වීරිය තව දුරටත් උපදවන්නට නැහැ. ඉතින් මේ වීරිය පිළිබඳව තිබෙනවා තවත් දත යුතු කරුණු. මම ඊට කලින් කතාවලදී කියා ඇති මේ පින්නතුන්ට ආරම්භ ධාතු, වික්‍රම ධාතු, හරක්කම ධාතු කියන මේවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. අත්තිනිකරේ ආරම්භ ධාතු, වික්‍රම ධාතු, පරක්‍රම ධාතු, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුප්පන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනාය පාරිපූර්ණා යන්නේ වදාරා තිබෙනවා මහණෙනි ආරම්භ ධාතු නමින් දැක්වෙන වීර්යයක් ඇත්තේය. නික්කම ධාතු යන නමින් දැක්වෙන වීර්යයක් ඇත්තේය. පරක්කම ධාතු යන නමින් දැක්වෙන වීර්යයක් ඇත්තේය. ඒ ඒ වීර්යම්හි යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීම නූපන් වීර්ය සම්බෝධ්‍යංගයේ ඉපදීමටත් උපන් වීර්ය සම්බෝධ්‍යංගයේ වැඩිවීමට හා සම්පූර්ණ වීමටත් හේතු වන්නේ කියන මේ අදහස ඇති ඒ පාඩේ බුදුරජාණන් වහන්සේ වදාළා. දැන් ආරම්භ ධාතු කියන්නේ පටන් ගැනීමේ වීර්යය. කෙනෙක් කවදාවත් භාවනා නොකළ කෙනෙක් භාවනා කිරීමටයි කියලා පටන් ගන්නවා නම් ඒ පටන් ගැනීම සඳහා ඇතිවන්නා වූ වීර්යය ආරම්භ ධාතු. ඒ පටන් ගත්ත එක්කෙනාට දිගටම ඒ කරගෙන යාමට ඇතැම් විටක තමාට පැමිණෙන බාධා තිබෙනවා. ඒ බාධා අතුරෙන් ප්‍රබලම එක තමයි කුසීත භවය කියන කම්මැලි කම. අන්න ඒක පීඩා කරනවා. එයින් නික්මීම, එයින් නැගී සිටීම තමයි නික්කම ධාතු කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට මේ කම්මැලිකමට අලසකමට යටත් නොවි සමාගයේ භාවනා කර්මය ඉදිරියට ගෙන යාම සඳහා ඇතිව කරගන්නා වීර්යයට කියනවා නික්කම ධාතු. පාත්කම ධාතු කියන්නේ තමා භාවනාවෙන් යම් දියුණුවකට කර්මක දියුණුවකට පැමුණි නම් එතනින් නොනැවති එතනින් එය තමාගේ නිෂ්ඨාව වශයෙන් සලකාමුගෙන තව තවත් ඉදිරියට යාම් වශයෙන් උපදවා ගනු ලබන වීරියටයි පරක්කම ධාතුක. පරම්පරම් ථාන ආදි වශයෙන් දැක් වෙනවා මේ ඉදිරියට. දැන් අප කියවන ඥාන ගැන. නාම රූප පරිච්ඡේද ඥානය උපදවාගත් තැනත්තා තමන්ගේ භාවනාව දැන් සම්පූර්ණයි කියා සලකා නොගෙන නොසලකා ඉනෙහා පිටෙන තව ඥානයක් ඒ ඥානයේ දක්වා තමා කරගෙන යා යුතු ඒ වැඩපිළිවෙලෙහි භාවනාවේ යන්නට යෙදී සිටින්නට ඕන යෙදෙන්නට ඕන ඊළඟට ඒ ඥානය උපදවා ගත්තට පස්සේ ඊට එහා තවත් තිබෙනවා යන්නට ඉදිරියට අන්න ඒ විදිහට එකින් එකට එකින් එකට ඒ අවසානයේ වනත්තේ නොනවති ඒ වීර්යය පවත්වාගෙන යාමයි පරක්කම ධාතු කියන එකෙන් අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අපදානව අපට ලැබුණු ඒ සාස්ෘන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ශාස්ත්‍රත්වයේ ඇති ඒ ධර්මයක් අදහන්නට අපට ලැබුණු එක නම් මහත් භාග්‍යයක්. ඒ භාග්‍යය හැම දිනාටම නැහැ. ලෝකේ වසන හැමෝටම ඇති භාග්යක් නෙවෙයි. උන්වහන්සේ අපට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේට භික්ෂුන් වහන්සේගේ මාර්ගයේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ යයි ප්‍රතිඥා කරන හැම දිනාටම කන්නවද ප්‍රකාශයක් තිබෙනවා. යම් භික්කවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය සතංගෝතං මයා ඒ තානි භික්කවේ රුක මූලානි ඒ තානි ශුඤ්ඤාගාරානි ඡායත භික්කවේ මා පමාදස්ස මා පච්චා විපටිසාරිනෝ අහුවත්ත අයං වෝ අම්හාකං අනුශාසනි මහණෙනි තම ශ්‍රාවකයන්ට ශ්‍රාවකයන්ගේ හිතය දියුණුව සොයන ඒ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන ශාස්ත්‍රූවරයෙකු විසින් ඒ අනුකම්පාව නිසා තම ශ්‍රාවකයන් කෙරෙහි යමක් කටයුතු නම් මහන්නේ ඒ දේ මම කළා. මොකක්ද මේ දේ නම්? උන්වහන්සේගේ අනුශාසනය මේ සංසාර දුකෙන් නිදහස් වීම සඳහා කළ යුතු ඒ වැඩපිළිවෙලෙහි යෙදීම. ඒකයි උන්වහන්සේගේ අනුශාසනය. මේ පංචස්කන්ධ පංච උපාදානස්කන්ධයේ දුක බවත් ඒ දුක උපදවාලන හේතුව පංචස්කන්ධය පිළිබඳව පවත්නා ඇලීම බවත් ඒ ඒ හේතුවත් ඒ හේතුවෙනුත් ඒ පංචස්කන්ධයෙනුත් නිදහස් වීම එකම ශාන්ත සැපේ බවත් ඒ සැපේ ලබා ගැනීම සඳහා පිළිපැදිය යුතු පිළිවෙත ආර්ය ශ්‍රාන්තික මාර්ගය බවත් උන්වහන්සේ දේශනා කොට බදාළා. ඒ වහන්සේගේ අනුශාසන. ඊළඟට ඒ අනුශාසනය පිළිපදින්න වුන් විසින් පිළිගන්න වුන් විසින් කළ යුතු වැඩයි ඊළඟට තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මාර්ගදේශකයන් වහන්සේ මහත් මාර්ගයේ දක්වා වදා. ඊළඟට මේ මාර්ගෙහි ගමන් කිරීම ශ්‍රාවකයන්ට බාර වැඩක්. උන්වහන්සේ ඒද පෙන්නනවා මහණෙනි නුඹලා විසින් දැන් කළ යුතු දේ තිබෙනවා. මොකක්ද ඒ? ඒතානි භික්කවේ රුක්ඛමූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත භික්කවේ මා පමාදත්ත මා පච්චා විපටිසාරිනෝ අවවත්ත අයම් බුවම් මාතංසා මානෙනි මෙන්න රුක්ෂ මූලයේ තිබෙනවා ගස් තිබෙනවා ගස් තිබෙනවා ඒ ගස් යටට වෙන්නට පුළුවන් කියලා භාවනා කිරීම සඳහා වෘක්ෂ මූලයේ කියන එකෙන් අදහස් කරන්නේ ගහේ කඳට පිට දීගෙන ඉන්න එක නෙවෙයි ඒ වෘක්ෂ මූලගත වූ කියන එකෙන් අදහස් කරන්නේ වෘක්ෂ මූලයයි කියන්නේ රුක් මුලයි කියන්නේ ඉර පාය ඉර මුදුනේ තිබියදී ගහේ ඡායාව යම් ප්‍රමාණයක පැතිර පවතීද අන්නේ හැම තැනක්ම ඒ ගහේ මුල ඒකයි වෘක්ෂ මූලී කියන්නේ ඉතින් එහෙම තැනකට ගිහින් ගහක් යටට ගිහින් කියන්නේ ශුන්‍යාගාරය කියන එකෙන් අදහස් කළේ මේ මිනිසුන් බොහෝ දෙනෙක් වාසය කිරීම හේතු කොටගෙන කතා බහින ආදී වෙනත් ഘോഷාවලින් භාවනාවට බාධා සිදු විය හැකි තැනක් නොවන තැනකටයි ශුන්‍යාගාරය දොඩ ආරන්නේ කීවේ ඒ මනුෂ්‍ය වාසයෙන් ඈත නිතර මිනිසුන් නොගැවෙතෙන නොගැවෙතෙන ඒ කටයුතු වලට මිනිසුන් යන්නේන තැනක් නොවන එයින් පරිබාහිර තැනක් ඒකනේ කැලෑවේ කියලා සාමාන්‍යයෙන් ගන්න. අරන්නේ ඒ වාට මිනිසුන් යන්නේ නැහැ. සාමාන්‍ය කටයුතු සඳහා. අන්න එහෙම තැන. මොකද මේ බාධාවක් නැතුව ඒ භාවනා කර්මය කරගන්න යන්නට පුළුවන් තැන් නේද? ඒතානි වික්කවේ රුක මුලාන් ඒතානි ශුන්‍යාගාරා. නමුත් බොහෝ දෙනෙක් එකතු වෙලා සිටියත් ඒ හැමදෙනාම එක තැනක සිට කරන්නේ භාවනාව නම් එතන භාවනාවට අනිත් එක්කෙනෙකුට බාධාවක් නැහැ. හැමදෙනාම භාවනා කරන අය නම. ඒකත් හරියට ශූන්‍යාගාරයක් වගේ. මොකද කවුරුත් කතා බහ කර කර අනිත් එක්කෙනාගේ භාවනාවට බාධා කරන්නට නැත් කෙනෙක් නැත්නම් එතන භාවනාවට සුදුසු තැනක්. ඉතින් ඒ නෙවෙයි මගේ කතාවට. උමනා කළේ මෙතෙන්දි කියන්නට උන්වහන්සේ වදාරනවා. මහණෙනි මෙන්න භාවනා කිරීමට සුදුසු තැන් තිබෙනවා. ඒ වාටදී ඡායත ඡායත කියන්නේ භාවනා කරව කෙනෙක්. ධායති උපදිධායති ධානං කියලා පෙන්නන්නේ. ධායති කියන්නේ ඒ වාගේ ආරමුණ දෙක බලා ඒ ධායනේ කියනවා දෙකක්. ආරම්මන උපනිධානය, ලක්ෂණ උපනිධානය ඒ සමත විපස්සනා කියන භාවනා ක්‍රම දෙක. ඒ පරංගිතේ ධායති මා පමාදත් භාවනා කරව මා ප්‍රමාදත්තේ කිවේ සිහියෙන් තොරව කාලය නොගෙවව් කියන එක. මා ප්‍රමාදත් කියන්නේ ප්‍රමාද නොවව් කියන එකයි සාමාන්‍ය වචනේ තේරුම. ප්‍රමාද වෙනවයි කියන්නේම සිහියෙන් තොරව වාසය කිරීම. සිහියෙන් තොරව. ඉතින් ඒක තේරුම් ගන්නට ඕනේ සිහියයි කියන්නේ මේ අපි කතා කරන සිහියම නෙවෙයි. අපි කතා කරනවා සිහියක් ගැන. අප කියනවානේ සිහියයි කියලා. සමහර විට ඒ අප කියන සිහිය හරක් මරණ මිනිහටත් තියෙනවා. ඒ මිනිහත් සිහියෙන් යුක්තව කරනවායි කියලා අප සැලකනවා. හොරාටත් ඒ සිහිය තිබෙනවා. එයා හොරකම් කරනවා සිහියෙන් යුතුව ඒ කියන්නේ. අපි සිහි නැති කෙනෙක් එයි කියලා කියන්නේ පිස්සෙකුට. ඒ සිහිය නෙවෙයි මේ සතිපට්ඨාන දක්වන්නේ. එතන සිහියයි කියා දක්වන එක ධර්මයක් නෙවෙයි තිබෙන්නේ. එතන ධර්ම රාශියක් නැත්නම් චිත්තචෛතසික ධර්ම પરම්පරාවක් පිළිබඳවයි එතන සිහියක් කියලා කතා කරන්නේ. ඒ සිහිය නෙවෙයි මේක සති කියන්නේ චෛතසිකයක් ඒ චෛතසිකයේ ස්වභාවය, ඒ ලක්ෂණයක් මොකක්ද ලක්ෂණය? අහිතය දුරු කිරීම හා හිතය ළඟා කිරීම. ඒ සිහියෙන් කවදාවත් වරදක් කෙරෙන්නේ නැහැ. සතුන් මැරීම, සොරකම් කිරීම, කාමමිත්‍යාචාර, බොරු කීම ආදී වශයෙන් පවත්නා ඒ කිසිදු අකුසල ධර්මයක්, ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් කියන මේ අකුසල ධර්ම කිසිවක් සිහියෙන් යුතු අවස්ථාවකදී උපදින්නේ නැහැ. සිහිය නැති වේලාවකදීමයි ඒ ධර්ම තුලින්. අන්න ඒකෙන් තේරුම් ගන්නට ඕනේ මෙතන කියන සිහිය මොකක්ද කියලා. ඒ සිහිය නැතිවීමයි ප්‍රමාදේ කියන එක නේද? ප්‍රමාද විහාරී පුද්ගලයා කියන්නේ කවුද? එහෙමනම් සිහිය උපදවාගෙන වාසය නොකරන පුද්ගලයා එහෙම නැත්නම් සතිපට්ඨානයෙන් තොරව සිටින්නා කියන එකයි ප්‍රමාද විහාරී පුද්ගලයා. එයාටයි මේ කියන්නේ මා පමාදත්ත ප්‍රමාද නොවව් සිහියෙන් තොරව වාසය නොකරව මා පච්චා විප්පටිකාරිනෝ අහුවත් පච්චා කියන්නේ පසුව විප්පටිකාරිනෝ මා අහුවත් පසුව පසු කැවිලි වන්නට එපා පසු කැවිලි වන්නට එපයි කියන්නේ තමන්ට මේ භාවනා කර්මය කුසල ධර්ම සිදු කරගන්නට පුළුවන් කාය ශක්තිය ශරීර ශක්තිය ඒ වගේම මානසික ශක්තිය තිබුණු කාලෙදී ඒවා පිළිබඳ කිසිදු උත්සාහයක් නොකොට කල්ගතදී බැරි වූ කාලෙදී අහෝ මට අසුවල් කාලයේදී කරගන්නට තිබුණු වැඩක් මම අතපසු කළා කියලා පසුතැවෙන්නට සිදු වෙනවා බොහෝ සෙයින් එහෙම වෙනවා මිනිසුන්ට අන්න ඒ බඳු අවස්ථාවක් ඇති කරගන්නට එපා. මා පච්චා විප්පටිකාරිනෝ අවවත්ත අයං වෝ අම්හාකං අනුසාස මේ තමා අප විසින් තොපට කරන අනුශාසනය කියලා බුදුරජාණන් වහන්සේ පදා. අනේ එහෙම ඒ අදාළ ධර්මයට අනුව වීරිය උපදවා ගැනීමට හේතු වන කරුණක අටුවාවෙහි සඳහන්. අටුවාවෙහි එනවා මොනවද ඒ කරුණෝ අපාය බය පච්චවික්කනතා කියන්නේ අපායෙහි ඇති දුක් පත්‍යවේක්ෂා කිරීම. අපාය පිළිබඳ අපේ බණ පොත්වල සඳහන් වෙනවා. ඒ අපායෙහි උපන් නිරිසතෙකුට පංචවිධ වදබන්ධන කියලා එකක් කරනවා. දක්වනවා.